නම් ඒ වගේ අපේ සම්මාදිට්ඨිය ගැන කරන දේශනාවේ ඉතිරි කොටසයි දෙකපැත්තෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වහලා ඒ අනුව පිළිපැදලා භාවනාවෙන් දිනුවක් ලබා ගැනීමට උත්සාහ ගන්නට ඕන. ඒ වගේ දේ සම්මාදිට්ඨිය විස්තර කරන දපසීවේ ජාතිය, ජාති සමුදය, ජාති නිරෝධය සහ ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන කරුණු හතරට මනෙන් යම් කෙනෙක් අවබෝධ කරගත්තා නම් එතකින්ම ඔහුගේ සිත තුළ සම්මාදිට්ඨිය පිහිටියා වෙනවා කියන කාරණාව. ඊට අමතරව ඒ කරුණ අවබෝධ කර ගැනීම තුළින් රහත් භාවය දක්වාම සෑම මාර්ගඵලයක්ම ලබන්නට පුළුවන් බවත් කියනවා. මේ හැර තවත් වෙනත් ක්‍රමයකින් මේ සම්මාදිට්ඨිය විස්තර කර නැහැකිද කියන ප්‍රශ්නේ ඊළඟට එතන සිට වික්ෂුන් වහන්සේලා විමසුවාට පසුව එහෙමත් කියන්නට පුළුවන් කියලා ඒක විස්තර කරනවා සරියුත් ස්වාමීන් වහන්සේ මේ ආකාරයෙන්. යතෝකෝ අවසෝ විසාවකෝ භවංච පජානාති භව සමුදයන්ත පජානාති භව නිරෝධංත පජානාති භව නිරෝධගාමිනී පටිපදන්ත පජානාති එක්තාවතාවකෝ අවසෝ විසාවකෝ සම්මාදිට්ඨි හෝති විලකාශ දිට්ඨි ධම්මේ අවිස්සප්පසාදයෙන් සමන්නාගතෝ ආගතෝ එමන් සද්ධම්මන්ති කියලා. යම් කෙසේ ආශාවකේ භවය කියන්නේ මොකක්ද කියලා දන්නවා නම් භව සමුදය මේකයි කියලා අවබෝධ කරගත්තා නම් ඒ වගේම භව නිරෝධය පැහැදිලිව ප්‍රත්‍යක්ෂ සාධක්කා නම් භව නිරෝධගාමී පරිපදාව වේඩුවා නම් ඒක දැකලා ඒක වේඩුවා නම් එතකින්ම කෙනෙක්ගේ සිත තුළ සම්මාදිට්ඨිය පිහිටියා වෙනවා ඊට අමතරව සෝවාන් ආදී මාර්ගඵල ලැබලා ධර්මයේ ගැන නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙලා සම්මා දිට්ඨිය හිඳු කරගත්තු තැනැත්තෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ භව භව සමුදය භව නිරෝධය භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියන එක ගැන හැඳින්වීමක් උන්වහන්සේ පෙන්වන්න කරලා තියෙනවා. කතමෝච්ඡාවස්සෝ භවෝ කතමෝ භව සමුදයෝ කතමෝ භව නිරෝධෝ කතමා භව නිරෝධගාමී ප්‍රතිපදා අයෝ මේ ආසෝ භවා කාම භවෝ රූප භවෝ අරූප භවෝ මොනවද මේ භව කියන්නේ භව සමුදය කියන්නේ භව නිරෝධ කියන්නේ භව නිරෝධ ගාමිනී පටපදාව කියන්නේ භව තුනක් කියනවා කාම භව රූප භව අරූප භව කියලා මේකට තමයි ඇති භව කියන්නේ උපාදාන සමුදය භව සමුදය මේ උපාදාන නිසා තමයි භව ඇතිවන්නේ. උපාදාන නිරෝධා භව නිරෝධෝ උපාදාන නිරුද්ධ වීමෙන් භවයන් නිරුද්ධ වෙනවා. අර මේ වාරිය වට්ටංගිකෝ මග්ගෝ භව නිරෝධගාමී ප්‍රතිපදා මේ භවයන් නිරුද්ධගාමී ප්‍රේමී ප්‍රතිපදාව නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශේයතේදම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සතේ සම්මා සමාධි. ඒ කියන දා අංගාට තමයි භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. මෙන්න උන්වහන්සේ පෙන්වුම් කරලා ඊළඟට ප්‍රකාශ කරනවා යතෝකෝ ආවසෝ වරිසාවකෝ එවං භවන්තේ පජානාති එවං භව සමුදයන්ත පජානාති එවං භව නිරෝධන්තේ පජානාති එවං භව නිරෝධගාමිනී පටිපදන්තේ පජානාති යම් කලක යම් විටක මේ ආර්ය ශ්‍රාවකයා මේ ආකාරයෙන් භව කියන එකක් දකිනවා නම් භව සංකේයක් දකිනවා නම් භව නිරෝධයක් දකිනවා නම් එලෙසින්ම භව නිරෝධගාමිනී පටිපදාවක් දකිනවා නම් සෝ එවැනි තැනත්තා සබ්බසෝ රාගානුසයන් පහය කටිගානුසයන් පහිනව දෙසා මේ සියලුම ආකාරයෙන් පවස්නා වූ රාගය සම්පූර්ණම සහානය කළා පටිගානුසය නැති කළා අස්මියේ දිට්ඨිමානෝන් මානානුසය සමෝහනිකා මම කියලා කෙනෙක් සිටිනවා කියන දිට්ඨිමාන අනුසය ධර්ම සම්පූර්ණයෙන්ම නැති කරලා අවිද්‍යං පහය විද්‍යං උපාදිතා මේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවාගෙන දිට්ඨිය ධම්මේ දුක්ඛ සංකරෝ හෝති මේ ජීවිතයේදීම දුක කෙලවර කරනවා රහත් භාවය ලබනවා එක්සවතාවිකෝ අවසෝරිය සාවකෝ සම්මාදිට්ඨි හෝති බුද්ධාශ්‍රය දිට්ඨි ධම්මේ අවශ්‍ය ප්‍රසාදයෙන් සමන්නාගතෝ ආවතෝ ීමසත් ධම්මන්ති මෙතකින්ම මේ ආර්යශාවකයාගේ සිත තුළ සම්මා දිට්ඨිය ඍජුව පිහිටා වෙනවා ධම්මේ නොසකන ශ්‍රද්ධාවක් ඇති පුද්ගලයේ බවට පත් වෙනවා මේකයි උන්වහන්සේ දාසෙන්නම් කලේ මේ සම්මාදිට්ඨිය වෙනත් ආකාරයෙන් විස්තර කළ හැකිද කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්. එතකොට භව කියන්නේ මොකක්ද? භව සමුදය මොකක්ද? භව නිරෝධය මොකක්ද? භව නිරෝධගාමී ප්‍රතිපදාව මොකක්ද කියන එක තමයි තේරුම් ගත යුතු වන්නේ. එදා ගියවාරයේ දේශනාවේදී අපි මේ භව කියන එක විස්තර කළා. අද නැවත ඒක විස්තර කරන්නට අවශ්‍ය නැහැ. එකම වැටේකින් පමණක් අපේ කර්ම කියනවා නම් කාම භව රූප භව රූප භව කියන මෙතන වචන තුනක් දක්වලා තිබෙනවා කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ කියන මේ ලෝකවල ඉදීමට යම් කිසි කෙනෙක් කර්ම සංස්කාර ජනිත කර ගන්නවා නම් මෙන්න මේ කර්ම සංස්කාර වල තමයි භව කියලා කියන්නේ ඒ කර්ම සංස්කාරය උපදවාගත්තේ නැත්නම් ඒ භවවල සත්‍යන්නට උපදින්න හැකි කමක් නැහැ දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්න නම් අනිවාර්යයෙන්ම රූපාවචර ධ්‍යාන උපදවා ගන්නට ඕන. අරෝපාවචර භක්ම ලෝකයක උපදින්නට නම් අරෝපාවචර ධානයක් අනිවාර්යයෙන්ම උපදවා ගන්නට සිදු වෙනවා. නැති කෙනෙකුට ඒ ලෝකවලට යන්නට බෑ. සුද්ධාවාසික උපදින්නට නම් අනිවාර්යයෙන්ම අනාගාමී වෙන්න තත්ත්වයට අනාගාමී තත්ත්වයට පත්වලා සිටින්නට ඕන. නැති කෙනෙකුට ඒ ලෝක පහේ උපදින්නට බෑ. මේ විදිහට ඒ ලෝකවල උපදීමට අවශ්‍ය වන ආකාරයේ කර්ම සංස්කාර ජනිත කර ගැනීම තමයි මෙතන භව කියන එකෙන් අදහස් කරනු ලබන්නේ. ඒකදා අපි ඉස්සර කළා භව සමුදය. භව සමුදය මොකක්ද කියන එක. උපාදාන සමුදය, භව සමුදය, උපාදාන නිසා තමයි මේ කර්ම භව රැස් වෙන්නේ. උපාදාන කියන්නේ මෙයාට පරිණත කියලා දීලා තියෙනවා. සිතින් යම් කිසි දෙයක් යම් කිසි අරමුණක් අල්ලනවා, උපාදාන කරනවා. මේක තණ්හාවෙන් අල්ලන්නටත් පුළුවන්, විච්ඡයෙන් අල්ලන්නටත් පුළුවන්, මානයෙන් අල්ලන්නටත් පුළුවන්. එතකොට යම් කිසි අරමුණක් පිළිබඳ යම් කිසි සංදයක් යම් කිසි රාගයක් යම් කිසි චන්ද රාගයක් තියෙනවා නම් ඇලීමක් හා කැමැත්තක් තිබෙනවා නම් මේක තමයි ඒ අරමුණ පිළිබඳ පවත්නා වූ උපාදානය. එතකොට මේ උපාදාන වර්ග ප්‍රධාන වශයෙන් කොටස් හතරක් ඔය පොත්පත්වල දක්වා තිබෙනවා. කාමෝපාදාන, විච්ඡෝපාදාන, අත්වාදෝපාදාන, සීලබ්බත පරාමාස උපාදාන කියලා. ඒකට කාම උපාදානය කියන එකෙන් අදහස් කරන්නේ මේ කාම වස්තුන් උපාදාන කරනවා. දැන් උදාහරණයක් ඒවා මේ කරුණ පැහැදිලි වෙවි. ඇහැට පෙනෙන රූපයක් දකිනවා යම් කිසි කෙනෙක් අපි හිතමු ප්‍රියමනාප සමාවිත ප්‍රිය කරන කෙනෙක් කියලා. එයා දැක්කාට පස්සේ සමාගයේ සිට තුළට සිට ඒ රූපය ආස්වාද කරනවා. ඒක නිසා සමාජ සුඛාස්වාදයක් ලැබෙනවා. මේ සුඛාස්වාදය උපාදාන කරනවා. ඒකට ආශා කරන ඊට අමතරව ඒ සුඛාස්වාදය ලබා ගැනීමට රූපේ හේතු වෙමින් රූපයක් උපාදාන කරනවා. ඒ තේනොන රූපයක් උපාදාන කරනවා. එතකොට මේ රූපය කියන එක වස්තුකාම වශයෙන් දැක්වෙන්නේ එතන. ඒ කියන්නේ අර සිත තුළ පහළ වූ අර ආශාවාදී ධර්මයන් කියන්නේ ක්ලේශකාම කියලා. මේකත් පොතල තියෙන කරුණක්. එතකොට මේ ක්ලේශකාම වස්තුකාම කියන දෙකම උපාදාන කරන අර රූපයේ ඇහැට පෙනෙන රූපයක් දැකලා ඒ ගැන සතුටක් ආස්වාදයක් අත්දැකෙන අවස්ථාවේදී මේ වගේම තමයි කනට ශබ්දයක් යන විට යම් කිසි සතුටක් සොම්නසක් ආස්වාදයක් තමාට ඇති වෙනවා නම් ඒ සොම්නස සතුට ආස්වාදයේ විඳීමට උතුම් ආශාවක් ඇති වෙන නිසා ඒ වේදනාව උපාදාන කරන එකාතකින් අනිත් අතින් ඒ ශබ්දය උපාදාන කරනවා මොකද වේදනාව ගෙනදුන්නේ ඒ ශබ්දේ නිසා. එතනත් වස්තුකාම, ප්‍රේෂකාම කියලා දෙකක් තියෙනවා. මේ වගේම තමයි නාසයට දක්ෂණ ගඳ සුවඳ, දිවට රස, කයට විවිධ ස්පර්ශ හමුණාට පසුව ඒ ඒ අරමුණ උපාදාන කරන්නට පුළුවන් වස්තුකාමයට කියන්නේ ඒ වගේම ඒ අරමුණ නිසා යම් කිසි ආස්වාදයක් ජනිත වෙනවා නම් ඒ ආස්වාදය උපාදාන කරන්නට පුළුවන් සමාධියේ සිට තුළ පාලන කෙලෙස් ධම්මයි ඒ ආස්වාද කියලා කියනවානේ ඒක නිසා ඒකට කියනවා ක්ලේශකාම කියලා. එතකොට මේ උපාදාන කරන ලබන්නේ වස්තුකාම ක්ලේශකාම ධර්මයන්. මේවා උපාදාන කිරීම නිසා භව රැස් වෙනවා, කර්ම භව රැස් වෙනවා. මේ ඇට ඉතාම සපහසෙන් තේරුම් ගන්නට පුළුවන් උපමාවක් මා කියන්නම් නිදර්ශනයක් මා කියන්නම් එතකොට මේ මේ කරුණ ඉතා පැහැදිලිව අවබෝධ කරගෙන එක ඉන්ද්‍රියක් ගැන අපි මේ කතා කරන්නේ අනිත් ඉන්ද්‍රියන් ගැනත් ඒ කරුණ හොඳින් අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. අපි හිතමු යම් කිසි කෙනෙක් පිරින් කෙනෙක් හෝ ගැහණු කෙනෙක් හෝ දැකලා මේක සතුටක් ඇති වෙලා මෙයා ලබා ගන්නට ඕනේ, බඳින්නට ඕනේ කියලා අදහසක් ආවයි කියලා ඒ ආවට පස්සේ ඒ පුද්ගලයා ඉතින් කොයි තරම්නම් කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා ඒහා සම්බන්ධයෙන් සිදු කරනවාද කියලා මේ ඇයි හොඳටම තේරෙනවා. එතකොට මේ මානසික ක්‍රියාත් ඔක්කොම කම්ම සංස්කාර වාචික ක්‍රියාත් කම්ම සංඛාර කයෙන් කරනන යන්තා දේවල් ඒවත් කායික සංස්කාර සංස්කාර ඔක්කොම කම්ම සංස්කාර. එතකොට මෙයා හිතන විවාහ ජීවිතේ දෙපළටමයි කියලා ඊට පස්සේ ජීවිතේ පුරාම මේ දෙකේ ජනතා කායික වාචික කුසල කුස කම්ම සංස්කාර ජනිත කර ගන්නවා නම් මේ ඔක්කොම අර කාමෝපාදානය නිසා සිදුවෙච්ච දේවල්. ඉතින් ඒ විවාහ වීම නිසා යම් යම් ප්‍රතිඵල Taman ලැබෙනවා. ඒ ප්‍රතිඵල නිසා ඒ ඇයට ජීවිතේ පුරාම නොයෙක් කම්ම සංස්කාර රැස් කරන්නට සිදුවෙනවා. සමහර විට මේ විවාහය කළවර වෙන තෙක් නැත්නම් මරණය තෙක්ම මේ ආකාරයෙන් කටයුතු කරන්නට සිදුවෙනවා. මුලදීම ඇතුණු අර කාමාස්වාද සිතෙල්ල අයින් කළා නම් ඒ ආස්වාදයේ ජන්තු අරමුණු තුලින් පසුව මුළු ජීවිත කාලය පුරාම උවත් සිදුවීමට ඉඩ තිබුණු ඉතිදු වෙන ඒ කම්ම සංස්කාර භව උපදින්නේ නැහැ. ඒකට කම්ම සංස්කාර වලට මෙතන කම්ම භව කියන වචනේ පාවිච්චි කරන්නේ එතකොට මේ කර්ම භව ඇතිවන්නේ නැහැ. මේක හොඳට මෙයාට තේරුම් ගන්න පුළුවන් කාරණා. මේ විදිහට තමයි කනට ශබ්දයක් ඇහුනට පස්සේ ඒක උපාදාන කළාට පසුව විවිධාකාර කායික ක්‍රියා කරන්න සිදෙනවා, වාචික ක්‍රියා සිදු කරනවා, මානසික ක්‍රියා කරනවා. මෙතන උපාදාන කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඉෂ්ඨාර්මුණු පමණක් නෙවෙයි. ඇයට තේන ප්‍රිය රූපයක් අපි මේ කතා කරාට ප්‍රිය රූප පමණක් නෙවෙයි ප්‍රිය ශබ්ද ප්‍රිය ගඳ සුවඳ ප්‍රිය රස ප්‍රිය ස්පර්ශ පමණක් නෙවෙයි කෙනෙක් උපාදාන කරන්නේ තමා අප්‍රිය කරන දේවල් උපාදාන කරන අපි හිතමු අනට අප්‍රිය ශබ්දයක් ඇහුණා තමා කිසිසේත්ම කැමති නෑ තමන්ට නිନ୍ଦා පහස කරන ශබ්දයක් වෙන එකක් නම් ඒකත් අල්ලනවා සිතින් ඒ අල්ලා ගත්තාට පස්සේ එතෙන් නොඑක ආකාරයෙන් කායික වාචික ක්‍රියා කරනවා තමහට ඒකට ප්‍රතිවචන දක්වන්නත් පුළුවන් සමහරට කායික ක්‍රියා සිදු කරන්න පුළුවන් මානසික වශයෙන් නොඑක ආකාර සංස්කාර ඒ මොහොතේ දැස් කර ගන්නට ඔහු පෙළඹෙන්නට පුළුවන් ඊට අමතරව ඊට පසුවත් ඒක මනසේ තිබෙන කල්ම නැවත නැවතත් කම්ම සංස්කාර ජනිත කර ගැනීමට ඒ අසන ලද ශබ්දය අප්‍රේ ශබ්දය මෙතෙන් ගණන් ගන්න. ඒ අප්‍රේ ශබ්දය හේතු වෙනවා. මේ විදිහට ප්‍රිය භාවය හෝ අප්‍රිය භාවය ඒ උපාදාන සඳහා බලපාන කරුණක් නෙවෙයි ප්‍රිය වූවත් අප්‍රිය වූවත් ඔය අරමුණු සාමාන්‍ය පුත්ජන ලෝක සත්‍යය මේ කරුණ නොදන්නා බොහෝ අය ප්‍රඥාව නැති අය උපාදාන කරනවා ඒ තුලින් කම්ම සංස්කාර ජනිත කරගන්න. මේ කම්ම සංස්කාර ජනිත කරගන්නවා කියන්නේ සංසාර දුකට දුක උපදවා ගැනීමට අවශ්‍ය දුක්ඛ සමුදය සත්‍ය තව තවත් තව තවත් දිනු කර ගැනීම. දුක්ඛ සත්‍ය සමුදය දුක්ඛ සමුදය සත්‍ය මේ දිනු කරගන්න වඩන්න. එතකොට ඒ තුලින් නැවත නැවත සංසාරික දුක, ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාරික දුක් අනුභව කරන්නට සිදු වෙනවා. ඉතින් මේක සාමාන්‍ය කෙනාට කෙනෙකුට තේරුම් ගන්නට හැකියාවක් නෑ සාමාන්‍ය ලෝක සත්‍යව තේරුම් ගන්නේ සැප ලබා දෙන කාරණාව. නැත්නම් මේවා තමයි ළඟ සබාලට යුතු දේවල්. මේවා නැත්නම් මේ ජීවිතේ ගෙනියන්නට බෑ. ආදී වශයෙන් වැරදි දෘෂ්ටියක එල්බගෙනයි කටයුතු කරන්නේ. ඒ වැරදි දෘෂ්ටි එකක්වත් සම්මාදිට්ඨිය වන්නේ නැහැ. නිවැරදි දෘෂ්ටිය දෘෂ්ටියයි දැකීමයි සම්මා දිට්ඨිය වන්නේ සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීම නිවැරදි දැකීම. වැරදි ආකාර දැකීම එතකොට මෙයාට ඉතාම පහසෙන් තේරුම් ගන්නට පුළුවන් කාමෝපාදාන තුළින් කොහොමද කර්ම භව රැස්වන්නේ කියන කාරණාව. ඉතින් මේ කාමෝපාදාන රැස් කරගත්තු පුද්ගලයා කුසල කරනවා අකුසල කරනවා. ඒක මම කලින් කියත්තම උපමාවම ගත්තොත් ඒ තමා ප්‍රිය කරන කෙනා ගන්නට ගියාට පස්සේ ඉතින් අපි හිතමු ආ යාළු වුණා යාළු වුණාට පස්සේ සමහරට කුසල කර්මස් කරනවා. ඒ ඒ සිතේ තියෙන සංහාව නිසාම යන් බොහෝ අවස්ථාවල ඔය පූජනීය ස්ථාන කරා ඒ පුණ්‍ය කර්මයන් සිදු කිරීම සඳහා ඒ වගේ දේවල් සමහර විට ක්‍රියාත්මක කරන්නේ ඇත්ත වශයෙන්ම කුසල කුසල් කිරීමේ පරමාර්ථයට වඩා අර තියෙන රාග සිතිවිල්ල ප්‍රමුඛ වූ නිසා දැන් ඔය ශ්‍රීපාද වැනි තැන් වලට යම් යන කිරිස් දිහා බලුවා මේ ඇට ඒ කරුණට හැදිලා තේරුම් ගන්නට පුළුවන් ඕනෑම සිද්ධාස්ථානයකට ගියාම ඒව දැනගන්නත් පුළුවන් එතකොට කුසලෙත් කරනවා බොහෝ විට රාගය කියන එක ඒකාන්ත වශයෙන්ම සංසාර දුකට හේතු වන දෙයක් ඉතින් අකුසල කර්ම සංස්කාරයක් එතන තියෙන සංහාව ඇතිවෙන්නේ ඉතින් කර්ම සංස්කාර කුසල හෝ අකුසල දෙකම ජනිත වෙනවා ඒ කාමෝපාදානයේ සම්බන්ධයෙන් කර්ම සංස්කාර කම්ම භව රැස්න ආකාරය උපාදාන සමුදය භව සමුදය උපාදාන නිසා භවයන් ඇති කර්ම භව ඇති ඊළඟට තමයි දිට්ඨි උපාදාන කියන්නේ දිට්ඨි සමාගයේ සිට තුළ වේදි විවිධ දෘෂ්ටීන් ඇති කර ගන්නවා ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන එක බුදුහාමුදුරුවෝ නිතර ප්‍රකාශ කරලා තියෙන එක. නත්ති දින්නම් නත්ති තන් නත්ති හුතන් නත්ති සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සම්න බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පරිසන්නා ඒ ඉමන්ත ලෝකං පරංච ඉමංච ලෝකංච පරංච ලෝකං සයන් අභිඥා සත්‍යකත්වා ප්‍රවේදන්ති ආදී වශයෙන් ඒ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය බුදුක ඥානන් වාසය දක්වලා තියෙන සූත්‍ර රාශියකම. එතකොට එවැනි දෘෂ්ටීන් 62ක් බ්‍රහ්මජාල සූත්‍රයේ දක්වා තිබෙනවා මේ දෘෂ්ටීන් උපාදාන කරගත්තු කෙනා නොඑක ආකාර කර්ම සංස්කාර කුසල කුසල කර්ම සංස්කාර ජනිත කරගන්නවා දැන් අර කලින්ම කියන අන්තය දෙන්නම් අන්තේ ඒ සංආදී වශයෙන් දුන් දේ විපාක නැහැ කියලා යම් කෙනෙක් සිතනවා කල්පනා කරනවා ඒ වගේම නැත්ේශකට දුක්කටානම් කම්මානම් පරම් විපාකෝ මේ හොඳ කළත් නරක කළත් මේකේ විපාකයක් නැහැ කියලා සමහර අය හිතනවා නැත්නම් අයන් ලෝකෝ නැති පරෝ ලෝකෝ මේ ලෝකයක් නෑ මරණින් පස්සේ නැවත ඉපදීමක් නෑ පරලෝකයක් නෑ කියලා ඒ අද හිතනවා අද කොච්චරනම් බෞද්ධය ඉන්නාමද විශේෂයෙන්ම තරුණ අය මේ පරලෝකයන් වැටෙනාට පස්සේ නැහැ කියන අය ඒ වගේම අද ප්‍රසිද්ධියේ කියන අය තියෙනවා දන් දීලා කිසිම වැඩක් නැහැ කියලා එහෙම කියන අය අද ප්‍රසිද්ධියෙන් එහෙම කියන අය සිටිනවා ඉතින් මේ මේ අදහස ඇත්ත වශයෙන්ම මේ දසවස්තුක වික්‍රාදිස්ත්‍යයටයි ඇතුළත් වන්නේ කියන කවබෝධ කරගන්නවා. නැත්නම් මාසා නැත්නම් මාවට කියලාට කරන දේවල් වලින් කිසිම හොඳක් හොනකට සම්බන්ධ වෙන්නේ එහෙමත් එක්ක අදිශය අදහස් තියෙනවා නැත්නම් සත්තා ඕපපාතිකා මේ ලෝකයේ ඕපපාතික සත්‍යෝ නැහැ කියන එක. අද බෞද්ධයන් අතරත් මේ අදහස තියෙනවා. දැන් අමනුෂ්‍යයන් උපදින්නේ ඕපපාතික වශයෙන්, දෙවියෝ උපදින්නේ ඕපපාතික වශයෙන්, බ්‍රහ්මයන් උපදින්නේ ඕපපාතික සත්‍යයන් වශයෙන්. එතකොට ඇහැට පේන්නේ නැති නිසා, Tamange ඇහැට ඒක පේන්නේ නැති නිසා අමනුෂ්‍යෝ නැහැ, දෙවියෝනේ ඒ ඔක්කොම බොරුවේ එහෙම කියන අය එහෙම පිළිගත් අය එවැනි දුෂ්කර එල්බගෙන සිටින අය අද සමාජයේ අනන්ත වශයෙන් මේ විදිහට අවසාන වශයෙන් කිව්වේ මත් ලෝකයේ සම්මබ්‍රාහ්මණ සම්මග්ගතා සම්මාපටිපන්නා මේ මන්ත ලෝකන්නේ පරංච ලෝකං සංඅභිඥා සත්‍යකත්තා පවේදන්ති කියලා මේ ලෝකය හරියට තේරුම් අරගෙන නියම ආකාරයෙන් ප්‍රතිපත්ති පූර්ණේ කරලා මේ ලෝකය හරියට තේරුම් අරගත් සුසන්න බ්‍රාහ්මණය මේ ලෝකෙ නැහැ කියලා. එහෙම අදහස් ඇති කරගන්නවා දැන් ඔය අදත් ඔය ජනමාධ්‍ය තුලින් මේ කාලේ ධ්‍යානයක් ලැබපු කිසි කෙනෙක් නැහැ මාර්ගඵල ලැබපු කිසි කෙනෙක් නැහැ කියලා ප්‍රසිද්ධ හාමුදුරුවෝ වන්‍යය පවා කතා කරන අපට ඇහෙනවා. එතකොට මේව ඇත්ත වශයෙන්ම සම්මාදිට්ඨියට අන්තර්ගත වන කරුණු නෙවෙයි. ඒ නිසා මේවා උපාදාන කරගත් පුද්ගලයන් විසින් ඒ දිට්ඨි උපාදානය නිසා විවිධාකාර කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා සිදු කරනවා මානසික ක්‍රියා කරනවා ඒ ඔක්කොම කර්ම භව බලපත් වෙනවා ඒ කර්ම භව වලින් නැවත නැවත ලෝකේ ඉදීම ගෙන දෙනවා ඒක නිසා ඒ අය සංසාර දුකින් මිදෙන්නේ නැහැ ඒ අදහස තිබෙන තාක්කල් ඊළඟට සීලබ්බත පරාමාස උපාදාන මේ අදහස් කරන්නේ මේ සම්පූර්ණයෙන්ම සදාකාලික වශයෙන්ම මේ දුක නැති කිරීම සඳහා කියලා වැරදි ආකාර පිළිවෙත් අනුගමනය කිරීම. දැන් මේ ශීලබ්බත පරමාසලා ගන්නේ දැන් ගෙනෙන හුඟක් ඒ පිළිවෙත් ඔය ඉන්දියාවෙන් රටවල තියෙන බල්ලන් වගේ උත් සමාදන් වෙන අය ඒ වගේ විවිධ තිරසස් සතුන්ගේ උත් සමාදන් වෙලා එහෙම කළාට පස්සේ සම්පූර්ණ පිරිසිදු භාවය ලැබෙනවා කියලා හිතන අය එහෙම අය හිතන වෙන දෙයක් අපේ බෝධිසත්වෝ බුද්ධත්වයේ පතන්නට ප්‍රථමයෙන් දුෂ්කර ක්‍රියා කරන කමේදී ඒ අවුරුදු 6ක කාල පරිච්ඡේදය තුළදී කොයිතරම්නම් මෙවැනි උත්තර සමාදන් වෙලා සිටියද කියන එක ඔය භක්ම පරිේශන සූත්‍ර නැත්නම් මහා සීයනාද සූත්‍ර වල වැනි සූත්‍ර වල බුදුහාමුදුරුවෝ විශේෂම දක්වලා තිබෙනවා. නොයේ කාකාර ඒ ශීලබ්බත පරාමාස ධර්මයන් එදා පැවතුණා ඒ ඒවා උපාදාන කරගෙන කරන ලද කායික වාචික මානසික ක්‍රියා අපේ බෝධිසත්වයන්ත් එහෙම කටයුතු කළ අවුරුදු 6ක් පුරා එතකොට මේ විදිහට කටයුතු කරන පුද්ගලයන් මේ ශීලබ්බත පරාමාස ධර්මයන් උපාදාන කරගෙන කටයුතු කරනකොට මේ ආකාර කර්ම භව රැස් කරන බව මේ ඇයිද තේරුම් ගන්නට පුළුවන් ඊළඟට අත්වාදෝපාදාන ආත්මයක් ඇත කියලා උපාදාන කරනවා රූපං අත්තතෝ සම්මනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තේවා රූපං රූපස්මින් වා අත්තාන මේ රූපය තුළ ආත්මයක් ඇත කියලා කල්පනා කරනවා ආත්මය තුල රූපයක් ඇත කියලා හිතනවා රූපේ ආත්මත් එකක් කියලා හිතනවා නැත්නම් මේ ආත්මය තුල රූපේ තියෙනවා කියලා හිතනවා මේ විදිහට විවිධ ආකාරයෙන් මේ රූපේ පිළිබඳ ආත්මීය සංකල්පනාවක් පෙරපේශිත තුළ ජනිත වන්නට පුළුවන් මේ වැඩිපුරම තියෙන්නේ පෙරපේශිත තුළ මේ රූපේ තුළ තමයි ආත්මය තියෙන්නේ කියන හැඟීම මේ වගේම වේදනාව ආත්මයක් වේදනාව ආත්මය නිසා තමයි මේ වේදනාව විඳින්නේ වේදනාව තුළ ආත්මයක් තියෙනවා නැත්නම් ආත්මය තුළ වේදනාවක් තියෙනවා කියලා තේමස් ආත්මයේ වශයෙන් මේවා ගන්නවා වේදනාවල් ගන්න. මේෙන් වැඩිපුර මිනිසුන් මේ ලෝක සත්‍යයේ සිට තුළ තිබෙන්නේ මේ ආත්මයේ තිබෙන නිසා තමයි වේදනා දැනෙන්නේ කියන කාරණා. වේදනා දැනෙන්නේ මේ ආත්මයට කියන අදහස තමයි බොහෝ දෙනෙක් විශේෂිත තුළ තිබෙන්නේ. ඒ වගේම සංඥා සංඛාර සංඥාහයෙන් සංස්කාර සිටේ ධර්ම. මේවා ආත්ම වශයෙන් ගන්නවා ආත්මයට අයත් ධර්මයක් වශයෙන් ගන්නවා. මේවා තුල ආත්ම නැත්නම් ආත්මය තුල මේවා ආදී වශයෙන් ගන්නවා. ඒ වගේම විඥානයත් ඒ ආකාරයෙන් කොටස් හතරකින් ගන්නවා. එතකොට පංචස්කන්ධ ධර්ම සංඥා මේ ආකාරයෙන් අල්ලා ගන්න උපාදාන කරනවා. මේ උපාදාන කරපත්ව තැනැත්තා නොඒක ආකාර ඒ පංචස්කන්ධ ධර්මයන් නඩත්තු කිරීම සඳහා පවත්වාගෙන යාම සඳහා ඉතිරි අනාගත බහොලදී දෙවෙනිම පංචස්කන්ධ ධර්මයන් ලබා ගැනීම සඳහා විවිධාකාර කර්ම සංස්කාර ගණිත කර ගන්නවා. කුසලුත් කරනවා අකුසලුත් කරනවා. එතකොට ඒ තුළින් අනිවාර්යයෙන්ම ඒ උපාදානය අස්වාද උපාදානය නිසා කර්ම භව ජනිත වීමෙන් නියත වශයෙන්ම නැවත නැවත ඉදීම සිදු වෙනවා ඒ කියන්නේ දුකේ නැවත නැවත සම්භවය සිදු වෙනවා මේ විදිහට ඒ ආයත දුකින් මිදෙන්නට හැකියාවක් නැහැ මේ අස්වාද උපාදානයේ ආඥාවක් ඇත කියලා මේ උපාදාන කරගෙන සිටින තාක්කල් කිසි කෙනෙකුට මේ සංසාර දුකින් මිදෙන්නට බෑ අද වශයෙන් සෝවාන් වෙන්නටවත් බෑ මෙන්න මේ විදිහට උපාදාන සමුදය භව සමුදයෝ කියන එක පහසෙන්ම මේ ඇයට තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕන. උපාදාන නිසා තමයි මේ කර්ම භව ඔක්කොම රැස්වන්නේ කියන කතාව. මේක හරියට තේරෙන කෙනාගේ සිත තුළ යන්තම් යන්තා දුරට ඒ කරුණ පිළිබඳව සම්මාදිටිය සිත තුළ ඇති ඇති කර ගන්නට පුළුවන්. ඊළඟ කාරණාව තමයි වැදගත් එක උපාදාන නිරෝධා භව නිරෝධෝ උපාදාන නිරුද්ධ වීම නිසා තමයි මේ භවයන් කර්ම භව නිරුද්ධ වන්නේ. කර්ම භව නිරුද්ධ වන්නේ රහත් වුණාට පස්සෙයි. එතන එතන කර්ම භව උපාදාන නිරෝධා භව නිරෝධෝ කියන එකම බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන එක අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන කොටසිනුත් දක්වලා තිබෙනවා. දෙකින්ම දක්වලා තිබෙන එකම අදහසක්. එතකොට මේ උපාදාන යම් කෙනෙකුගේ සිත තුළ නිරුද්ධ වුණා නම් ඒ දෙමෙනි කෙනෙක් කවදාවත් කර්ම භව රැස් කරන්නේ නැහැ කර්ම භව නිරුද්ධ වෙනවා කොහොමද මේ කර්ම භව නිරුද්ධ කරගත යුත්තේ කරගත යුත්තේ කියන කරුණ තමයි මේ ඇයි ඉතාමත් වැදගත් වන්නේ මොකද මේ උපාදාන සම්පාදන ඉඳලා නැවත නැවත සංසාරේ පුරා ගමන් කරන්න නෙවෙයි මේ ශාසන ප්‍රතිපත්ති පූර්ණේ කරන්නේ මේ සංසාර දුක නිම කරන්න නිවන් අවබෝධ කරගන්න නිවන් අවබෝධ කරගන්නට නම් උපාදාන ධර්ම උපාදාන ධර්මයන් අපි නිරුද්ධ කරන්නට ඕන එතකොට අපි අද කලින් කියවා කාමෝපාදාන, දිට්ඨිපාදාන, අර්ථවාදෝපාදාන ආදී වශයෙන් සීලබ්බත පරමාස උපාදාන ආදී වශයෙන් කොටස් හතරක්. ඒ කොටස් හතර උපාදාන කරගෙන කටයුතු කිරීම නිසා කර්ම භාගය ඇසෙලා ධාතීන් ධාතියට යනවා. දැන් ධාතියෙන් ධාතියට යන්නේක නැවත නැවත ඉදීම නතර කරන්නට මේ උපාදාන නිරුද්ධ කරන්න. ඒ උපාදාන නිරුද්ධ කිරීමේ මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ වඩන්න ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමෙන් තමයි උපාදාන ධර්ම සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. ඉතින් උපාදාන ධර්ම නිරුද්ධ කරන්නට යන පුද්ගලයා විසින් තේරුම් ගත යුතු කාරණා ටිකක් තියෙනවා. ඒ ටික මම මේ පළමුවෙන් කියන්නට අදහස් කරන්නේ. මේ උපාදාන ඉස්සලා කරුණු හතරක් ඒවා කාම උපාදාන, ditth උපාදාන, අස්වාද උපාදාන, ශීලබ්බත පරමාශ උපාදාන කියලා. මේ කරුණු හතරෙන්ම දක්වන්නේ එකම දෙයක්. තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් මෙලෙසින් උපාදාන කරන්නේ කියන එක පැහැදිලිවම අවබෝධ කරගත යුතුයි. ඒකයි මේ දැක්වෙන එකම කරුණ. ඒ කියන්නේ අපි දෝ කාමයක් උපාදානෝ කරනවා කියලා අර කලින් දැක්ක උපමාව අපි ගමු. කෙනෙක් දැකලා එයාගේ ඇදීමක් බැඳීමක් ආශාවක් ඇති කරගෙන උපාදාන කරනවා කියන්නේ. එහෙම කරනකොට මොකද්ද උපාදාන කරන්නේ? සාමාන්‍ය ලෝක සත්‍යය සිතන්නේ ඇහැට පෙනෙන රූපේ උපාදාන කරනවා කියලා. නැත්නම් කනට ශබ්දයක් ඇහෙලා ඒක උපාදාන කරනවා නම් අපි මේ උපාදාන කරන්නේ ශබ්දයේ නැත්නම් නාසයේ දැනෙන ගඳ සුවඳ උපාදාන කරනවා එදිවට දැනෙන රසය කායට දැනෙන ස්පර්ශය මෙලෙසින් උපාදාන කරන්නේ කියන වැරදි දෘෂ්ටියක පිටලයි ලෝක සත්‍යය කටයුතු කරන්නේ. ඒ වැරදි දෘෂ්ටිය සම්මා දිට්ඨියක් නෙවෙයි ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක නිසා මෙතන ඇති කරගත යුතු සම්මා දිට්ඨිය තමයි මේ උපාදාන නිරුද්ධ කරන්නට නම් ඒක අත්‍යවශ්‍ය වෙනවා. මේ අපි උපාදාන කරන්නේ අපේම පංචස්කන්ධ ධර්මය කියන එක. එතකොට ඇහැට පෙනෙන රූපය අපි උදාහරණයට ගත් ඒකම නැවතත් ගත්තොත් ඇහැට රූපයක් පෙන්වන්නට පස්සේ මොකක්ද සිදුවන ක්‍රියාදාම මේ ඇයට පැහැදිලිවම දැන් තේරුම් ගන්නට පුළුවන් ධර්ම කාරණා දන්නා නිසා ඇහැට රූපයක් දැක්කාට පස්සේ චක්ක විඥානය ඇති වෙනවා ඒ චක්ක විඥානයෙන් පස්සේ රූපය හඳුනා ගන්නවා හඳුනාගත්තාට පස්සේ රූප සංඥාව ඇති වුණාට පස්සේ යම්කිසි වේදනාවක් ගෙන දෙනවා හඳුනාගත්තු ආකාරයට අනුව ඒ වේදනාව සුඛ එකක් නම් ඒකට ඇලෙනවා දුක්ඛ එකක් නම් මේකට ගැටෙනවා. මේ ඇඳීම ගැටීම ඇති වෙනකොට චිත්ත සංස්කාර ධර්ම සංස්කාර ස්කන්ධය ජනිත එතකොට මෙතෙන්දී යම් කිසි කෙනෙක්ගේ බාහිර රූපය උපාදාන කරන මේක හොඳයි ලස්සනයි කියලා ඒක ආස්වාද කරන විට සිදුවන්නේ තමාගේ සිත තුළ ඔය කියන ලද නාම ධර්ම ඇති ඇති නැති නැති යාම. වෙන දෙයක් නෙවෙයි. රූපේ දැකීමේ සිට ඇති වෙච්ච නිසා අසංඥාව පහළ වෙනවා. ඒ සංඥාවෙන් අපි රූපේ ලක්ෂණයි හොඳයි ආදී වශයෙන් හිතපු නිසා තමයි සුඛ ආස්වාදයක් ලැබෙන්නේ. ඒ රූපේ අපි නරකයි කැතයි අපිරිසිදුයි පිළිකුල් ආදී වශයෙන් සිතවන උපේක්ෂා වේදනාවක් සමහර විට ගෙන දෙන්නට පුළුවන්. ඒ දැකපු රූපේ අපි හිතනනම් මගේ හසුරේ කොහොමද නැත්නම් මට මම හසුරුකම් කරපු කෙනෙක් මගේ හොඳ කෙනෙක් නෙවෙයි දුෂ්ට කෙනෙක් මෙයාගේ යහපත් ගතිගුණ මොකක්වත් නැහැ ආදී ඕනෑ ආකාරයකින් හිතන්න පුළුවන් එහෙම හිතුවත් ඒ විදිහට එහෙම සංඥාවක් ඇති කරගත්තොත් උඩ ඇති වෙන්නේ බොහෝ විට දුක් වේදනාවක්. එතකොට සංඥාවට අනුකූල වේදනාව ඇති දුන වේදනාව ඇතුණාට පස්සේ ඉතින් ඒකට ආශා කරනවා සුඛ වේදනාව විඳිනකොට කැමැත්තක් දක්වනවා මොකද වේදනාව උපාදාන කරගෙන සිටින ලෝක සත්‍යයට අනිවාර්යයෙන්ම වේදනාව අතහරින්නට බෑ ඒක නිසා වේදනාව සොයසා කටයුතු කරන වේදනාවට ඇලෙනවා වේදනාව බදා ගන්නවා වේදනාවම තමයි මහා ලොකු දෙයක් කියලා හිතාගෙන කටයුතු කරන්නේ ඒක නිසා සුඛ වේදනාවට ඇලෙනවා දුක් වේදනාවට ගැටෙනවා දුක් වේදනාවට ගැටෙන්නේ සුඛ වේදනාවට තියෙන ඇලීම නිසා එතකොට ඒ ඒ ආකාරයෙන් වේදනාවක් ගෙනදලා ඒකට ඇලෙනකොට මේ ඇලීම ගෙන දුන්නේ වේදනාව ඇති වෙච්ච නිසා වේදනාව ගෙන දුන්නේ සංඥාව ඇති වෙච්ච නිසා සංඥාව ඇති උනේ විඥාණය ඇති වෙච්ච නිසා මේ විඥාණය පහළ උනේ රූපේ දැක්ක නිසා ඒ නිසා මේ ඔක්කොටම ඒ පුද්ගලයා ආශා කරන රූපයටත් ආශා කරන විඥාණයටත් ආශා කරන සංඥාවටත් ආශා කරන වේදනාවටත් ආශා කරන සංස්කාරවලටත් ආශා කරන මේ ආශා කිරීම නිසා මෙයාට සුඛ ආස්වාදයක් ලැබෙන නිසා ඒ ආශාවටත් නැවත ආශා කරනවා මේ ආකාරයෙන් මේ ධර්මතාවයන් තමාගේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක වෙනකොට සාමාන්‍ය පුද්ගලයෝ ලෝක සත්‍යෝ සිතන්නේ තමන් මේ ඇලෙන්නේ බැඳෙන්නේ උපාදාන කරන්නේ අර ඇහැට දැකපු රූපයයි කියලා. නමුත් මෙතන සමාගයේ සිත තුළ චිත්ත සංස්කාර ධර්ම ටිකක් නාම ධර්ම ටිකක් ඇති වී නැති වී යාමක් හැර වෙන දෙයක් නැහැ කියන අවබෝධයේ ඒ ඇති කර ඒ ඇයට ඇති කර ගන්නට බෑ එම නිසායි ඒ ආකාරයෙන් අර බාහිර රූපාරම්මණය උපාදාන කරනු ලබන්නේ එතකොට Tamanටම තේරෙනවා නම් මෙතන තියෙන්නේ සමාගයේ සිත තුළ චිත්ත සංස්කාර සිටිවිලි ධම්ම ටික ඇති වෙලා පැවතිලා නැති වී යාම පමණයි. නැති වුණාට පස්සේ ඒකේ ගන්නට කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ. ඔක්කොම නිරුද්ධ වෙනවා. ඉතින් ওই සිටිවිලි ධම්ම සමාගයේ සිත තුළ ඇති වුණත් වැඩක් නැහැ නිරුද්ධ වුණත් ඇති වැඩක් නැහැ යෙදෙන කෙනෙක් ඇත්තෙත් නැහැ ඔය සිතිවිලි තමයි ඇති වෙනා පැවතුනා නැති වුණා පමණයි මේක උපාදාන කරන්නේ සනිකර්ම මෝඩකමක් තිබෙන නිසා ඒ කාරණු දකින්නට බැරි මෝඩකම සිත තුළ ක්‍රියාත්මක වෙන නිසා එතකොට කාමෝපාදාන කියන ඒවා සනිකර්ම Tamange පංචස්කන්ධ ධර්මයන් කියන එක මේ ඇයට අවබෝධ කරගන්නට පුළුවන් කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ. මේ තුලින් යම් කිසි අරමුණක් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ අරමුණු කවරක් පරි උපාදාන කරනවා නම් අපි උපාදාන කරන්නේ Tamangeම පංචස්කන්ධ ධර්ම කියන එක තේරුම් ගන්න ඕනේ. මම මේ උපාදාන නිරුද්ධ කිරීම සඳහා ඇති කරගත යුතු අවබෝධය ඒ අවබෝධය ඇති කරගත යුතු අවබෝධය ඉපෙන්නු ගන්න. ඒ අවබෝධයෙන් දත යුතු කරුණු. ඒක එකක්. අනිත් එක තමයි මේ උපාදාන කරනකොට ඒ විදිහට රූප කාමෝපාදාන පංචස්කන්ධ ධර්ම කියන එකේ කියන්නේ ඒ වගේම තමයි දික්ඛි උපාදාන යම් කිසි දෘෂ්ටියක් උපාදාන කරන තැනට මොනවද මේ උපාදාන කරන්නේ තමන්ගේම සිත තුළ තියෙන සිතිවිලි ටිකක් වෙන දෙයක් නෙවෙයි ලෝකේ දෙවියන් වහන්සේ නැවුවයි කියලා හිතවනම් ඒක තමන්ගේ හිත තුළ තියෙන දෙයක් වෙන එකක් නෙවෙයි මරණයෙන් පස්සේ නැවත උපදින්නේ නැහැ කියලා හිතනවනම් ඒක තමන්ගේ සිත තුළ තියෙන දෙයක් මේ ලෝකේ දැන් කාලේ මාර්ගඵල ධ්‍යාන ලැබුපු කෙනෙක් නැහැ කියලා කියනවනම් එයාට එයාගේ හිත තුළ තියෙන දෙයක්. ලෝකේ ඉන්න ඔක්කොම සත්‍යයන්ගේ තියෙන දියුණුවන් දකින්නට පුළුවන් බුදු කෙනෙකුට වාගේ තත්ත්වයක් ඇතුව කියන ඒවා නෙවෙයි කියන්නේ. එයාගේ ඒගේ පුජ්‍යලයන්ගේ සිත තුළ තියෙන සිතේ විතුමන. එතකොට මේ සිතේ තනිකර නාමස්කන්ධයට අයත් ගන්න. ඒ නාමස්කන්ධය ගැන කතා කරනකොට පංචස්කන්ධය හිතෙන් ගණන් ගන්නවා. ඒක නිසා දිට්ඨි උපාදාන කියන්නේ සංකීර්ණම පංචස්කන්ධ ධර්ම කියන එක මේ ඇයට කිසිම පහල් අපහසුයක් නැතුව තේරුම් ගන්නට පුළුවන් වෙනවා. අර කාමෝපාදානය කියන එක පංචස්කන්ධ තමන්ගේම පංචස්කන්ධ ධර්ම කියන එක තේරුම් ගන්න ටිකක් මානසික අවබෝධ අවබෝධ කර ගන්නට දෙයි. මේ විද්‍යුපාදානය නම් පහසෙන්ම තේරුම් ගන්නට පුළුවන්. ඊළඟ එක ශීලබ්බත පරාමාස උපාදානය. නොඑක් ආකාර වැරදි දෘෂ්ටියේ වැරදි මාර්ගවල ගමන් කරමින් මේ සදාකාලික සපක් ලබන්නට කටයුතු කරන්නේ. මේවත් Tamangeම සිත තුළ තියෙන සිතේ ධර්ම වෙන මොකක්වත් නෙවෙයි. එතකොට ඒකත් සනිකරම පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාත්මක වීමක් කියන එක අවබෝධ කර ගැනීම අපහසුතාවයක් නෙවෙයි. ඊළඟට අත්වාදෝ පාදාන ආත්මයක් ඇත රූපය තුළ ආත්මය රූපේ ආත්මයක් ආදී වශයෙන් ගන්න දේවල් වේදනා සංඥා සංඛාර විඥාන ආත්ම ආත්මයක් ආත්මය තුල මේවා තියෙනවාද ආදී වශයෙන් ගන්න ලබන දේවල් මෙතෙන්දි මොනවද මේ ආත්මයක් ඇත කියලා උපාදාන කරන කණි කරන පංචස්කන්ධ ධර්ම එතකොට කාමෝපාදාන කේවත් දිට්ඨි උපාදාන කේවත් සීලබ්බත පරමාස උපාදාන කේවත් අත්වාදෝපාදාන කේවත් මේ දැක්කෙන්නේ එකම දෙයක් පමණයි තමන්ගේම පංචස්කන්ධ ධර්මයි මෙලෙසින් උපාදාන කරන්නේ කියන කරුණ මේ කරුණ පැහැදිලිව තේරුම් ගත යුතුයි උපාදාන නිරුද්ධ කිරීමට යන පුද්ගලයා විසින්. මේ පංචස්කන්ධ ධර්ම උපාදාන කරනකොට මේ පංචස්කන්ධ ධර්මම පංච උපාදානස්කන්ධ ධර්ම බවට පරිවර්තනය වෙනවා. ඔය සංකේතේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන පාඩේම මේ පහතේ හොඳටම මතක ඇති. දුක්ඛ සංකේතයේ විස්තර කරනකොට ඒකෙන් දුක්ඛ කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ පැවැත්මමයි කියන එකයි ඒ අදහස. බුදුරජාණන් වහන්සේගෙන් ඔය බොහෝ අවස්ථාවලදී අහපු ප්‍රශ්නයක් තියෙනවා. සංයේන සංයේනකෝ බන්තේ උපාදානන්තේ පංච උපාදානස්කන්ධ උදා වන්නතර පංච උපාදානස්කන්ධේ උපාදානං කිය. ඒ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් විමසන විමසලා තියෙන ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයම මේ උපාදානය කියන්නේ. එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධයෙන් තොර එකක්ද උපාදානය කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන නපෝ බික්කෝ සංයේවනකෝ සංයේවනකෝ උපාදානන්තේ පංච උපාදානස්කන්ධා නැති අනත්‍ර පංච උපාදානස්කන්ධේ උපාදානං අතිච්ඡයෝ සත්‍ය සංදරාහෝ සංතත් උපාදානා කියලා. මේ පංච උපාදානස්කන්ධම නෙවෙයි මහාන මහණෙනි උපාදාන කියන්නේ. ඒ වගේම පංච උපාදානස්කන්ධයෙන් තොරව උපාදානයකුත් නැහැ. අපිට ඒවන් යෝත්‍යක්ෂ සංදරාගෝ යම මේවා කෙරේ යම් කිසි සංදරාගයක් තියෙනවා නම් සංසත්ත උපාදාන ඒක තමයි ඒ තියෙන උපාදාන. ඒකට මේ පංචස්කන්ධ ධර්ම උපාදාන ධර්ම නෙවෙයි. රූපේ උපාදාන ධර්මයක් උපාදාන ස්කන්ධයක් නෙවෙයි වේදනා සංඥා සංකාර විඥාන උපාදාන ස්කන්ධ ධර්ම නෙවෙයි. ලෝසත්ත චන්දරාගෝ මේ රූපේ කෙරේ චන්දරාගයක් තියෙනවා වේදනාව කෙරේ සංඥාව කෙරේ සංකාර කෙරේ විඥානය කෙරේ යම් කිසි චන්දරාගයක් තමාගේ සිත තුළ තියෙනවා ඔන්න ඔය චන්දරාගය තමයි උපාදානය කියන්නේ රූපං කෝ වික්‍රේ උපාදානී යෝ ධම්මෝ යෝ සත්ත සංදරාගෝ සංතත්ත උපාදාන නේම විස්තර කරපු පාඩ තියෙනවා රූපේ උපාදාන කිරීමට බඳුන් වන ධර්මයක් ඒ රූපේ කෙරේ පහළ වෙන චන්දරාගයේ උපාදානයක් වේදනාව උපාදාන කරන්ට බඳුන් වන උපාදානයේ උපාදාන කරුන් ලබන ධර්මයේ ඒ උපාදා ඒ වේදනාව පිළිබඳ තියෙන සංදරාගයේ ඉඳලා තියෙන උපාදාන. මේ විදිහට සංඥා සංඛාර විඥාන උපාදාන කිරීමට බඳුන් කරගනු ලබන ධර්මතාවයන් ඒවා කෙරෙහි පවත්නා වූ සංදරාගය තමයි උපාදානය කියන්නේ. ඒක නිසායි පංච උපාදානස්කන්ධයක් බවට මේ පංචස්කන්ධ ධර්මයන් පරිවර්තනය වෙනවා. ඔය පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අත්නිරූපණයක් දක්වන අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා යම් කිංජ රූපං අතීතානාගතං පච්චුප්පන්නං අද්දස්සං මා ඕලාරිකං මා බහිද්ධාවා අද්දස්සිකං මා බහිද්ධාවා ඕලාරිකං මා සුඛං මා හේනං මා පනිතං මා යම් දුරේ සම්තිකේවා ශාස්වං උපාදානීයං අයං උච්චිත වික්‍රේ රූප උපාදානෝ රූප උපාදාන සම්ලෝකේ මේ ලෝකේ යම්කිසි රූපයක් තියෙනවා නම් මහනේ තමන්ගේ හරි පරිබාහිර කෙනෙකුගේ හරි ඉස්සර හරි දැන් හරි මතුවට තියෙන එකක් හරි සුකුම හරි ඕලාරික ළඟ ළඟ තියෙන ඈත තියෙන ওই ආකාර කවර රූපයක් හරි එපා. ඒ රූපේ කෙරේ ආශ්‍රය ධර්ම ජනිත වෙලා තියෙනවා. කාමාශ්‍රය, භවශ්‍රය, දේශාශ්‍රය, අවිජ්ජාශ්‍රය වෙන ආශ්‍රය ධර්ම ජනිත වෙලා තියෙනවා. ඒ රූපේ කෙරේ අර චන්දරාගේ උපාදානය තියෙනවා. එතකොට ඒකට කියනවා මහණෙනි අයං වචිත දෙකේ රූප උපාදාන. ඒකට තමයි මාන්නම රූප උපාදානස්කන්ධය කියන්නේ. මේ වගේම තමයි වේදනාව කෙරෙහි ආශ්‍රව ධම්ම තියෙනවා නම් ආශ්‍රව ධම්ම තියෙනවා නම් ඒ වගේම ඒවා කෙරෙහි ඡන්ද රාගය තියෙනවා නම් ඒක වේදනෝපාදානස්කන්ධයක් බවට පත් වෙනවා සංඥා සංඛාර විඥාන කියන ශේෂ ස්කන්ධ ඒ ආකාරයෙන් මේ ඇය තේරුම් ගත යුතුයි. එතකොට මෙතන මේ කරුණු ටික ඊළඟට තේරුම් ගන්නට ඕනේ. මෙතන මේ පංචෝපාදානස්කන්ධ ධර්මයන් පංචස්කන්ධ ධර්මයන් පංචෝපාදානස්කන්ධ ධර්ම බවට පත්වන්නේ කෙසේද කියන කරුණ. මේ උපාදාන නිරුද්ධ කිරීමට නම් ඔය අවබෝධයන් අපට තිබෙන්නට ඕන. දැන් එතකොට පංච උපාදානස්කන්ධ කියන කතාවේ තියෙනවා යම් කිසි වැරදි දෙයක්. නිවැරදි 100%ක්ම නිවැරදි කතාවක් නෙවෙයි පංච උපාදානස්කන්ධ කියන වචනේ. මෙතන අපි ඉස්සෙල්ලාම දේව රූපේ උපාදානයට බඳුන් වන ධර්මයක් එහිලා තියෙන චන්දරාගයේ ඒ තියෙන උපාදානය කියලා. එතකොට රූපය කියන එක රූපස්කන්ධයට අයත් ධර්මයක්. නාම රූප ගැන කතා කරනවා නම් ඒක රූප. උපාදානය කියන්නේ එක චන්දරාගය කියන්නේ සිත තුළ තියෙන එකක් ඒක නාමය. එතකොට රූපස්කන්ධයයි නාමස්කන්ධයකුයි දෙකක් එකතු වුණාට පස්සේ රූප උපාදානස්කන්ධයක් කියලා එකක් පණවන්නට පුළුවන් වුණා. ඒ රූපය රූපේ පාඩේ පැත්තට ඔහේ තිබෙන දෙයක්. තමන්ගේ රූපේ වෙන්නට පුළුවන් බාහිර ලෝකයේ කෙනෙකුගේ හරි සත්‍යයේ විහාර රූපයක් වෙන්නට පුළුවන් බාහිර දෙයක රූපයක් වෙන්න බාහිර දෙයක් වෙන්නට පුළුවන් අපි සිතින් ගිහලා කල්පනා කරමු බාහිර පැත්තකට තියෙන රූපේ පැත්තක තියෙන සමහරට ඒ රූපේ දන්නේ නැහැ අපි මේවා සිතින් අල්ලගෙන දඟලනවා කියලා සමහර මේ පිරිමේ අය කැඟ හැනු අය අනේක එක්කෙනා දැකලා උපාදාන කරනවා ඒ අය දන්නේ නැහැ මේ මගේ රූපය අල්ලගෙන වෙන කෙනෙක් මේ විදිහට නඩනවා කියන්නේ නැත්තම් අජීවීවත්වෝ කියනකො අජීකාරයකම් දෙයක් දොරක් ඉදමන් කර්මක් හොයන එක ඒවා අපි හිතෙන් උපාදාන කරගෙන දඟලනවා ඒ එකක්වටවත් දැනගන්න හැකියාවක් මොකුත් නැහැ මේ පුද්ගලෝ අපි මේ සංස්කාර ධර්ම උපාදාන කරගෙන දඟලනවා කියන්නේ ඉතින් ඒක නිසා මේ උපාදානය කියන එක සිත තුළ ක්‍රියාත්මක වන දෙයක් බාහිර වස්තු තුළ ක්‍රියාත්මක වන දෙයක් නෙවෙයි. ඒකත් තේරුම් ගන්න. එතකොට රූපය තමන්ගේ ඇඟ තියෙනවා, තමන්ගේ ශරීරය මේ පැත්තක ඔය මේකේ පාඩිය තියෙනවා. ඇති ඇති නැති නැති යනවා. හිතින් ගිහිල්ලා මේක මමයේ මගේ ලක්ෂණය හොඳේ ගැහණියක් මිනිහෙක් වෙයි විවිධාකාරයෙන් උපාදාන කරනවා. එතකොට මේ රූපය වෙනයි සිත තුළ තියෙන උපාදානය වෙනයි කියලා රූපය පිළිබඳ තියෙන මේ රූපෝපාදානස්කන්ධය තුළ ක්‍රියාත්මක කරන මේ නාම රූප ධර්මතා දෙක පැහැදිලිව වෙන් වශයෙන් දැකලා දෙක දෙකට වෙන් කරනවා. රූපය වෙනම දෙයක්ද ඒ සඳහා පහළ වෙන ඒ ඒ පිළිබඳව පහළ වෙන ඡන්ද රාගයේ තවත් ධර්මතාවයක් කියලා. ඒක අයින් කළානකොට රූපේ ওই පැත්තට තියෙච්ච එක. අතිශයින් අල්ලන්නේ නැහැ මේවා හොඳයි ලස්සනයි එකටයි අරමුණ අවශ්‍ය. එතකොට වේදනාව වේදනා උපාදානයට බඳුන් වන ධර්මයා වේදනාව කෙරෙහි තියෙන සංග්‍රහයයි උපාදාන. වේදනාවේ ස්වરૂපය මොකද? මිදීමක් ඇති කර දීම පමණයි. වෙන දෙයක් වේදනාවට කරන්න කැකියාවක් නෑ. වේදේති තීකෝ බික්කරේ තස්මා වේදනාති උච්චති කියලා බුදුහාමුදුරුවෝ ඒක විස්තර කරන්නේ. මිදීමක පැවැත්මක් තියෙන ඒකයි වේදනාව කියන්නේ. වෙන දෙයක් හිතන්නේ නෑ. වෙන දෙයක් කරන්නට වේදනාවට හැකියාවක් නෑ. ඒක උපාදාන කරන්නේ මේ වේදනාව අල්ලන්නේ මේක හොඳ එකක් මේක නරක එකක් මේක මහා දරුණු වේදනාවක් මේක ඉස්හාම සතුවත් වේදනාවක් ආදී වශයෙන් වේදනාව උපාදාන කරන්නේ සමාගයේ සිට තුළ තියෙන සංස්කාර ධර්මයන් තුළින් චිත්ත සංස්කාර ධර්මයන් තුළින් ඒවා අයත් වන්නේ සංස්කාර ස්කන්ධය ඒතර වේදනා ස්කන්ධය වෙනම දෙයක් සංස්කාර ස්කන්ධය වෙනම දෙයක් දෙකක් එක්කලා තියෙන එකක් නෙවෙයි මේ දෙක පැහැදිලිව තේරුම් අරගෙන වේදනාව වෙන දෙයක් වේදනාව කෙරෙහි තියෙන චන්ද්‍රාගයේ වෙනම දෙයක් මේ චන්ද්‍රාගයේ මම අයින් කරනවා කියලා අයින් කරනවා අර ඉස්සෙල්ලා කළා වගේ රූපේ වෙනම දෙයක් ඒ පිළේ තියෙන චන්ද්‍රාගයේ වෙනම දෙයක් මේ දෙක අයින් කරනවා කියලා විශේෂයෙන්ම චන්ද්‍රාගයේ සබා ගැනීම නිසා ඇති වෙන ආදීනෙම දකිනවනම් පහසෙන්ම අයින් කරන්නට පුළුවන් සිතින් අයින් කරනවා ඊළඟට සංඥාව සංඥාවත් උපාදානයට බඳුන් වල ධර්මයක් ඉල්ලා තියෙන ස්කන්ධරාගය උපාදාන සංඥා උපාදාන ස්කන්ධය බවට පරිවර්තනය කරන ලබන. එතකොට සංඥාව ගැන හඳුනා ගැනීම, ඒ හඳුනා ගැනීම වෙනම දෙයක් හඳුනා ගැනීමට වෙන මොකක්වත් කරන්නට පුළුවන් කමක් නැහැ. හඳුනා ගැනීමක් වෙමනයි ඒකට ගන්න පුළුවන් එකම කාර්යය. එතකොට මේ හඳුනා ගැනීම අපි සිතින් අල්ලනවා. මේ සිතින් අල්ලන්නේ සංස්කාර ස්කන්ධය තුල තියෙන චන්දරාගය තුල. ඒකත් දැකලා එහි තියෙන චන්දරාගයත් අයින් කරනවා. විඥාන ස්කන්ධය ගත්තොත් තියෙන්නේ. චක්ක විඥාන, සෝත විඥාන ආදී විඥාන හය. මේ විඥාන උද දැනීමක් පමණයි. වෙන දෙයක් ඒකට කරන්න පුළුවන්කමක් නැහැ. විඥාණයට කරන්න පුළුවන් එකම දේ දැනීමක් ඇති කර ගැනීම පමණයි ඇතිවන ප්‍රයත්න නැති නැතිව. මිනිසුන්ගේ ලෝක සත්‍යයේ සිටේ තියෙන මෝඩකමට මේ විඥානය මමය, මංගේය, හොඳය, නරකය ආදී විවිධාකාරයෙන් උපාදාන කරන තණ්හාවෙන් වෙන්නත් පුළුවන්, දිට්ඨියෙන් වෙන්නත් පුළුවන්, මානෙයෙන් වෙන්නත් පුළුවන්. කවර ආකාරයකින් හරි උපාදාන කරනවා. මේ උපාදානයේ විඥානයේ තුල තියෙන ධර්මයක් නෙවෙයි සංස්කාර ස්කන්ධය තුළ ප්‍රාත්මක වන චන්දරාගය කියලා ඒ දෙකේ තියෙන මෝඩකම ඒ කියන්නේ විඥාන ස්කන්ධය උපාදාන කිරීමේ තියෙන මෝඩකම තේරුම් අරගෙන ඒ කෙරෙහි තියෙන චන්දරාගය සිතින් අයින් කරන්න පුළුවන් ඊළඟට සංස්කාර ස්කන්ධය සංස්කාර ස්කන්ධයේ මේ උපාදාන කිරීමේදී පහළවන චිත්ත සංස්කාර ධර්ම හැර විශේෂම තණ්හාව හා සම්බන්ධ වූ චිත්ත සංස්කාර ධර්ම එතකොට ඒව හැර අනිත් ඒවා උපාදාන නෙවෙයි මේ සංස්කාර ස්කන්ධය තුළ තමයි ශ්‍රද්ධාව තියෙන්නේ, භක්තිය තියෙන්නේ, ගෞරවය තියෙන්නේ, නැත්නම් ප්‍රඥාව තියෙන්නේ, සතිය තියෙන්නේ, සමාධිය තියෙන්නේ. ඕන එකක් තියෙන්නේ සංස්කාර ස්කන්ධය තුළ. මේ ඕන එකක් උපාදාන කරනවා. ශ්‍රද්ධාවත් උපාදානය කරන්න පුළුවන්. තමන්ගේ ප්‍රඥාවත් උපාදානය කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. එතකොට ඒ ඒ ඒ සංස්කාර ස්කන්ධය තුළ පවත්නා වූ වෙනස් චිත්ත සංස්කාර ධන්න උපාදාන නොවේ. උපාදාන වන්නේ මෙන්න මේ කියන ඡන්ද රාගය කියලා ඒ සංස්කාර ස්කන්ධයේ තියෙන තුළ තියෙන මුලාවක් දකින්නට. එතන මූලිකමක් තියෙන සංස්කාර ස්කන්ධය උපාදාන කරනකොට ඒක නිසා මේ මෝඩකම දැකලා මේව ඔක්කොම අතහරිනවා කියලා අතහරින්න පුළුවන් වෙනවා. මේ මාතහරිනකොට අපි උපාදාන නිරුද්ධ කරන්න යනවා නම් මේ උපාදාන ඇතිවන සමුදය දකින්නට වෙනවා. සමුදයයි නිරුද්ධ කරන්නට වෙනවා. උපාදානය ඇති වෙන්නේ යම් කිසි හේතුවකින් නම් මේ හේතුවයි නිරුද්ධ කරන්නට සිදුවන්නේ. ඇත්තට මා කලින් කියවා උපාදාන කරනකොට උපාදාන කරන්නේ කාම වස්තුන් ආදී දේවල් ඒවා ගැඹුරින් බලනකොට තමන්ගේම පංචස්කන්ධ ධර්මයි උපාදාන කරන්නේ කියලා. තමන්ගේම පංචස්කන්ධ ධර්ම කියන්නේ මොනවද? තනිකරම දුක්ඛ සත්‍ය. බාහිර ලෝකයේ දේවල් කියන්නේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන්නේ සබ්බේ සංඛාරා දුක්ඛ, ඒ සංස්කාර ධර්ම ඔක්කොම දුක්ඛ සත්‍යයට ගණන් වෙනවා. මේක අපි මේ උපාදාන කරන්නේ දුකක් කියන එක ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ. සැපක් කියලා හිතාන උපාදාන කරන්නේ දුකක් කියලා දන්නවනම් මේ පුද්ගලයා උපාදාන කරන්නේ අපි හිතමුකෝ මේ පහන දැල්ලෙනවා මේ පහන් දැල්ල ලස්සන දේනවා අපි දන්නව ගැල්ලුවොත් පිච්චෙනවා කිය. ඉතින් අපි ඕක අල්ලන්නේ දැන්නේ. නමුත් පළඟැටියා ඒක දන්නේ ඌට මිහිරි එකක්. ඒක නිසා පළඟැටියාකට පන්න පිච්චෙනවා. මේ වගේ තමයි උපාදාන කිරීම බඳුන් වන සෑම දෙයක්ම තනිකරම දුක්ඛ සත්‍ය කියලා දන්නේ නැති දුක්ඛේ අඥානං කියන මෝඩකම තියෙන නිසා මේ උපාදාන ඇති වෙනවා ඒක උපාදාන සම්පයක්. උපාදාන ඇති වීමේ හේතුවක්. මම මේ කියන්නේ උපාදාන නිරුද්ධ කිරීමට නම් දතේතු කරන ඕවා දන්නේ නැතුව නිකන් පොඩ්ඩක් භාවනා කරලා උපාදාන නිරුද්ධ කරන්නට බෑ. ඊළඟට මේ උපාදාන කිරීම තුළ කිරීම නිසා මොනවද සිදුවන්නේ මේ දක්වා අපි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම ඔක්කොම උපාදාන කළා. Tamange ඇඟ උපාදාන කළා, සිත උපාදාන කළා, බාහිර ලෝකේ සත්‍ය, දුව පුතා, අම්මා, තාත්තා, සහෝදර, සහෝදරයෝ, නෑදෑ, හිත මිත්‍රෝ, රටවල්, භාෂාව, මගේ ජාතිය, මගේ රට, මගේ භාෂාව ඕනේ කොටින් උපාදාන කරගෙන දඟලනවානේ. එහෙම දඟලලා දඟලලා දඟලලා කර්ම සංස්කාර රැස් කරලා කොහෙද යන්නේ කියලා ඒ ඇයට අවබෝධයක් නැහැ. ඉතින් අනිත් මිනිස්සුත් ඒ தත්ත්වයට පත් කරන එක තමයි මෙතන තියෙන ලොකුම වරද. එසේ වෙතත් මේ ආකාරයෙන් උපාදාන කරගෙන කටයුතු කිරීම නිසා සංසාරේ අපි කොයි තරම්නම් ඉපදී ඉපදී මැරි මැරි මේ භවයේ පුරා ආවද කියන කාරණාව තේරුම් ගත යුතුයි. උපාදාන නැති වුණා නම් නැවත නැවත ඉපදීමක් නැහැ. මේ නැවත නැවත ඉපදී ඉපදී එනකොට හතර අපාවලට වැටුණා പ്രേත ලෝකවල තිරිසන් ලෝකවල මනුස්ස ලෝකවල විඳින්න තියෙන දුක් විඳලා විඳලා විඳලා තියෙන මේ දුක්වල ප්‍රමාණය මෙතකයි කියන වචනේ සීමා කරන්නට බෑ එතකොට දැනුත් මේ උපාදාන කිරීම තුළින් දුකක්මයි ලබා දෙන්නේ අනාගතයේ දුකක්මයි ලබා දෙන්නේ මේ දුක්ඛ සමුදය යඥානං දුක්ඛ සමුදය ගැන අවබෝධයක් නැති මෝඩකම සිත තුළ ක්‍රියාත්මක වන තාක්කල් ඕන දෙයක් උපාදාන කරනවා ඒකත් උපාදාන සම්බයක් තමයි. එතකොට යම් කිසි කෙනෙකුට පැහැදිලිවම තේරෙනවා නම් මේ දුකක් උපාදාන කරන්නේ දුක්ඛ සමුදයක් උපාදාන කරන්නේ කියන එක අර කාමෝපාදාන කියන එක අයින් වෙලා. භාවනා දිනු කෙනෙකුට. මොකද උපාදාන කරන දෙකක් දුක්ඛ සමුදයක් කියලා දන්නවනේ මේ ශපත් කියලා උපාදාන කර කර දෙඟලි ඒක මෝඩකම තේරෙනවා මේ දුකක් උපාදාන කරන්නේ දුකක් අල්ලන්නට කවුරුත් කැමති වන්නේ එතකොට මේ උපාදාන කරන තමන්ගේ පංචස්කන්ධ ධර්ම කියලා කියව මේ පංචස්කන්ධ ධර්ම වල ස්වરૂපය මොකද සෑම මොහොතකම නැතිවි නැතිවි නැතිවි නැතිවි යනවා සෑම මොහොතක් පාසාම පංචස්කන්ධ ධර්ම නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යන. උපාදාන කරනවා කියන්නේ මොකද්ද? ඒක සංස්කාර ස්කන්ධයට නාම කොටසක්. ඒ නාම ධර්ම වල ස්වરૂපය මොකද්ද? ඒකක්ෂණයක් පාසා නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යනවා. මේ ශනික වශයෙන් නිරෝධයට යන පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය හරියට දැකපු කෙනෙකුට පැහැදිලිව පේනවා මොනවද මෙතන උපාදාන කරන්නට තියෙන්නේ? කොහොමද උපාදාන කරන්නේ? අපි යම් කිසි දෙයක් උපාදාන කරන තමන්ගේ පංචස්කන්ධ ලෝක ධර්මයක් යම් කිසි දෙයක් උපාදාන කරනකොට සිදුවන පරමාර්ථයේ ක්‍රියාදාමය. ඒකයි මේ පංචස්කන්ධ ධර්ම මේ මොහොතේ තිබුණා ඊළඟ මොහොතේ එනකොට නෑ නිරුද්ධ වෙලා. අපි උපාදාන කරනවා නම් ඒකත් නාම ධර්මයක් ඒකත් නිරුද්ධ වෙලා. මොකද්ද අල්ලන්නේ කොහොමද අල්ලන්නේ කියන අවබෝධය තියෙනකොට මෙතන මේ පංචස්කන්ධ ධර්මයන්ගේ Nirodhe දකින්නට නොහැකි මෝඩකම තියෙන නිසා පංචස්කන්ධ ධර්ම කියන්නේ දුක්ඛ සත්‍යය. දුක්ඛ නිරෝධේ අඥානං ඒ ඒක ගැන තියෙන මෝඩකම තිබෙන නිසා මෙලෙසින් උපාදාන කරන්නේ මේක හරියට දකිනකොටම අර අත්වාදෝ උපාදානය කියන එකට පිළිගන්නට තැනක් නැහැ ඒ වගේම අර ශීලප්පත පරාමාස දිට්ඨි උපාදානේවා පිළිගන්නට තැනක් නැහැ මේ නිරෝධේ හරියට දැකපු කෙනා එතකොට මේ ඔක්කොම දේවල් තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වුණේ ඔය කියන අවිද්‍යාව සිත තුළ තිබුණ නිසා. අවිද්‍යා සමුදය උපාදාන සමුදය කියලා ඒක නිසා කියන්නත් පුළුවන්. අවිද්‍යාව නිසා තමයි මේ උපාදාන ජනිත වන්නේ කියලා. ඒක නිසා මේ අවිද්‍යාව හරියට පැහැදිලිව තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වූ ආකාරයේ වන ආකාරය තේරුම් ගන්නවා. මේ තේරුම් අරගෙන උපාදාන නිරුද්ධ කිරීමට කටයුතු කළ යුතු පුද්ගලයා විසින් ওই අවබෝධයෙන්ම ওই අවබෝධයේ තුලින්ම උපාදාන නිරුද්ධ කරන්නට හැකි වෙනවා නම් එහෙම හැකිවන්නේ භාවනා දියුණු කෙනෙකුට පමණයි නැති කෙනෙකුට බෑ. ඒක නිසා එහෙම නොහැකි වෙනවා නම් ඔව් විශේෂ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බල අවශ්‍ය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම පාඩයක් ප්‍රකාශ කළා කියනවා. අනිත්‍ය සංඥා වික්‍රේ භාවයේ සබ්බා අනිච්ච සංඥා විකේ භාවිතා බහුලීකතා සබ්බං කාමරාගම් පරියාදීති සබ්බං රූපරාගම් පරියාදීති සබ්බං භවරාගම් පරියාදීති සබ්බං අවිජ්ජා අවිජ්ජම් පරියාදීති සබ්බං අස්මිමානම් පරියාදීති සම්මෝහන්ති කියලා අනිත්‍ය සංඥා මහණෙනි භාවිතා කරන්න ඇති තියෙන තියෙන ආකාරය දැක දැක වාසය කරන්න මහණෙනි මේ වාසය කරනකොට ඒක භාවිතා බහුලීකතා භාවිතා කරන්නට ඕන නැවත නැවත නැවත නැවත බහුලීකරණය කරන්නට ඕන බහුලීකතා නිකන් එක සැරයක් කරලා නිකන් ඉඳලා බෑ බොහෝ ආරයක් බහුලීකරණය කරන්න. එහෙම කරන කෙනාට සම්මන් කාමරාගම් පරියාදීති. සියලුම කාමරාගේ සම්පූර්ණම සේවියන්. රූපරාගං භවරාගං රූපරාගේ නැති වෙනවා භවරාගේ නැති වෙනවා අවිච්ඡං පරියාදීති අවිච්ඡාව නැති යනවා ඊළඟට අස්මිමානම් පරියාදීති අස්මිමානේ මම කියලා කියන සිටී කියන හැඟීම සම්මෝහන්ති සම්පූර්ණයෙන් නැත්තකම නැති වෙලා සම්මූල ධාතනේ වෙලා යනවා ඒක නිසා පංචස්කන්ධේ ඇතිවී නැතිවී දැක දැක වාක්ෂය කරන්නට ඕන. අර අවබෝධය ඇති කරගෙන. එකක් සමාධිය ඇති වෙනකම් භාවනා කරලා විදර්ශනාවක් වශයෙන් හෝ සමථ භාවනාවක් වශයෙන් ඒ සමාධිමත් චිතක් ඇති වුණාට පස්සේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බලබලා සිටිනවා. ඒ බලබලා සිටිනකොට තමන්ට තේරෙන්න ඕන රූපස්කන්ධයත් නිරන්තරයෙන්ම ඇති දෙකේ නැති නැති යන ආකාරය සහ එලෙසින්ම නාමස්කන්ධයත් නිරන්තරයෙන්ම ඇති වෙමින් නැති වෙන ආකාරය. මේ දෙක දෙස බල බලා සිටින විට Tamanට පැහැදිලිවම පේනවා මේ මොහොතේ තියෙන නාම රූප ධර්මයන් මේ මොහොතේම විරුද්ධ වෙනවා ඊළඟ මොහොත වෙනකොට අලුත් නාම රූප ධර්මයන්ගේ පැවැත්මක් තියෙනවා ඊළඟ මතුෂණේ වෙනකොට දෙවෙනි ශනේ තිබුණු නාම රූප ධර්මයන් ඔක්කොම නිරුද්ධ වෙලා අලුත් නාම රූප ධර්මයක් ඊළඟට තියෙනවා මේ විදිහට මේක හරියට දැක දැකා ඉන්නකොට මේ දකින්නේ සංගරම නාමස්කන්ධ ධර්මයතුලින් මේකත් ඇතිලා නැතිලා යනවා. මෙහෙම දකිනකොට සමන්ට තේරෙනවා මෙතන මම කියලා ගන්නට කෙනෙක් කෝ කියලා. මෙතන මගේ කියලා ගන්නට දෙයක් ඉතුරු වෙනවද? කියන මේක Tamanට වශයෙන් ඔක්කොම නිරුද්ධ වෙවි නිරුද්ධ වෙයි. මෙන්න මේ දර්ශනය හරියට දැක්කොත් නාම රූප ධර්මයන් නිරුද්ධ වෙවි යනවා. පළවෙනි මාර්ග ඵලයේ සෝවාන් මාර්ග ඵලයේ ලබන්නට පුළුවන්. එතකොට සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙවි යනවා. දිට්ඨි දිට්ඨි උපාදානය අයින් කරන්න පුළුවන්. අත්වාද උපාදානය කියන්නේ ආත්මයක් ඇත කියන එක නෙවෙයි මම කියා කෙනෙක් සිටී කියන එක ditthi උපාදානය කියන්නේ ආත්මයක් ඇත කියන එක. මේ ditthi නැති වෙනවා සෝවාන් වෙනවා. නියමාකාරයේ සෝවාන් වෙච්ච කෙනා නැවත වැරදි මාර්ග හොයාගෙන මේ සංසාර දුකින් මිදීමට කටයුතු කරන්න සීලබ්බත පරමාස උපාදාන ධර්මයන් නිරුද්ධ වෙනවා. එතකොට මේ උපාදාන ධර්ම දෙක නිරුද්ධ කිරීමට අනිවාර්යයෙන්ම සෝවාන් වෙන්න ඕනේ බොරුවට නෙවෙයි සාහිතික වශයෙන් ඇත්ත වශයෙන්ම සෝවාන් වෙන්න ඕනේ. පැවටිලා එහෙම කරන්නට බෑ. ඉතින් කාමරාග අනුසය ධර්මයන් නිරුද්ධ කිරීම සඳහා කාමෝපාදානය නිරුද්ධ කරන්න තියෙන ඒක නිරුද්ධ කරන්න නම් සකදාගාම වෙන්නට ඕන ඊට පස්සේ අනාගාම වෙනවා සකදාගාම වේදී කාමරාගේ තුනී වෙනවා අනාගාම වෙනකොට සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා ඒ සඳහා තනි කරන ධ්‍යාන හතරේ ධ්‍යානයත් අනිවාර්යයෙන්ම උපදාලා තියෙන්නේ දර්ශන වශයෙන් හෝ සංද වශයෙන් ඒ අමතරව මේ නාම රූප ධර්මයන් උපාදාන කිරීමක් හැද කාම උපාදානය කියලා දෙයක් නැති බව තේරුම් ගත යුතුයි තමාගේ සිත තුළ පහළ වෙන සිටින ධර්ම තමයි මේ කාමය කියන්නේ කාමය කියනකොටම Tamanට තේරෙන්න ඕනේ පටිගය කියන්නේ කාමයමයි පැත්තක් කියලා. මොකද වේදනා ස්කන්ධයේ දෙපැත්තක් මේ කාම රාග පටිගය කියන්නේ සුඛ වේදනාවට ඇලෙනවා දුක් වේදනාවට ගැටෙනවා දෙකම එකම වේදනා ස්කන්ධයේ උපාදානයේ කිරීම තුළින් එකම වේදනා ස්කන්ධය උපාදාන කිරීම තුළින් සිදුවන ක්‍රියාදාම. මේක හරියට අවබෝධ කරගෙන පංචස්කන්ධ ධර්මයන්ගේ ඇති වෙන තියෙන බල බලා සිටින එකයි කරන්න තියෙන කිහිම කෙනා අනාගාමී තත්ත්වයට පත්වන අර කියපෝ කාම උපාදානය නිරුද්ධ කරන්න පුළුවන්. උපාදාන නිරෝධහ භව නිරෝධ. එතකොට මේ ඕලාරික වශයෙන් මේ සිරුම් වශයෙන් ඇති වූ කාමරාගයත් සංබන්ධ පහළ වෙන ඔක්කොම කර්ම සංස්කාර නිරුද්ධ කරන්නට පුළුවන් වෙනවා. සකදාගාම වෙනකොට ඕලාරික වශයෙන් පවත්නා වූ කාමරාග පිටික පිළිබඳ පවත්නා වූ කම්ම භව රැස්වීම නිර්දේයයි. ඊළඟට රහත් වෙනකොට තනිකරම අරූපාවට ධ්‍යානසිතක් අනිවාර්යයෙන්ම විදර්ශනා වශයෙන් භාවනා කරන ඇති කර ගන්නටම ඕනේ. ඒ නැති කරගෙන මේ නාම රූප ධර්මය සම්පූර්ණයෙන් දේවියාගේ අනාකාරය දකින්නු මේ ලෝකෙ කිසිම තැනක කිසිම සත්‍යයක් නැති ආකාරයක පැහැදිලිව ප්‍රත්‍යක්ෂයට අත්දකින්නට ඕන. එහෙම අත්දකින කොට අර අත්වාද උපාදානය කියන එකට පිළිටන්නට ඇති ප්‍රතිෂ්ඨාවක් නැති වෙනවා. එතකොට අත්වාද උපාදානයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙ යනවා. ආත්මයක් ඇති කියන එක නෙවෙයි මම මේ කිව්වේ අස්මිමානයේ නිරුද්ධ වෙ යනවා. ඒක නිසා බුදුරජාණන් තරියොත් ආන්දෝ මේ ප්‍රකාශය ප්‍රකාශ කරන්නේ තරියොත් ආන්දෝ ප්‍රකාශය ප්‍රකාශ කරන්නේ කියන්නේ උන්වහන්සේගේම එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු දේවල්. මේ ප්‍රකාශ කරේ කොහොමද? මේ විදිහට ඒවම් භවන්ත පදානන්තේ බවම් භව සම්පයන්ත පදානන්තේ භව ඒවම් භව නිරෝධන්ත පදානන්තේ ඒවම් භව නිරෝධගාමී ප්‍රතිපදන්ත පදානන්තේ. යතෝ කෝවසෝ යම් කලක ආර්ය ශ්‍රාවකෙන් මේ ආකාරයෙන් භව භව සම්පේ භව නිරෝධේ භව නිරෝධගාමී ප්‍රතිපදාව දකිනවා. තෝ සබ්බ සෝරාගාමසයන් පහය රාගාංශය සම්පූර්ණයෙන් නැති කරලා පටිඝාංශයන් පටිවිනෝදේ සහ පටිඝාංශය සම්පූර්ණයෙන් නැති කරලා අස්මීති දිට්ඨිමානාංශයන් සමූහනිත්වා මම කියලා කෙනෙක් සිටියේ කියන දිට්ඨි මාන අනුශේ දෙකම නැති කරලා අවිද්‍යම් පහය මෙයාට දැන් තේරෙන්නට ඕන අර උපාදාන ඇතිවන්නේ මේ මේ අවිද්‍යාව කියලා අපි පෙන්වනකොට ඒ අවිද්‍යාව දුරු කරන්නට ඕන. ඒ අවිද්‍යාව දුරු කරන්නට විඥාන් උපාදේස අවිද්‍යාව ප්‍රඥාව ඇති වෙන්නට ඕන. දෙත්තේ ධම්මේ දුක්ඛ සංතරෝ හොති දෙය මේ ජීවිතයෙන් දුක කෙලවර කරන්න පුළුවන් වෙන ඔහුගේ සිත තුළ සම්මා දිට්ඨිය පිටු වෙනවා ධම්මේ දැකලා ධම්මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරලා ධම්මේ නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා ඒතාවතාපිකෝ ආශ්‍රය සාපෝ සම්මා දිට්ඨිය හොති දෙද්දාක්ෂ දිට්ඨේ ධම්මේ වචපසදේන සමන්නාගතෝ ආලපේම සද්ධම්මන්ති කියලා ඒක නිසා බදාලා මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ කායපත් පුළුවන්කම දෙන්නට ඕනේ ටික ටික හරි සමාගයේ සිත තුළ තියෙන මේ උපාදාන ධර්මයන්ගේ තියෙන මුලාව තේරුම් ගන්නට තේරුම් අරගෙන මේ මුලාව ටික ටික අයින් කිරීම තුළින් අනවශ්‍ය ආකාරයෙන් සමාගයේ සිත තුළ ධූඩ වශයෙන් අල්ලාගෙන සිටින උපාදානයන් දිහිල් කර ගන්නටවත් පුළුවන් ශක්තියක් තිබෙන්න ඕන. සම්පූර්ණයෙන් උපාදාන නිරුද්ධ කරන්න පුළුවන් වන්නේ තහත් වුණාට පස්සේ ඒක කරන්නට දීර්ඝ ගමනක් යන්නට සිදු වෙනවා. ඒක නිසා අඩු වශයෙන් නිදිදා ජීවිතයේ මේ දැඩි කොට අල්ලාගෙන දඟලන දැඟලිල්ල තමන්ගේ ශරීරය වෙනනම් බාහිර ලෝකේ දේවල් වෙන්නට පුළුවන් මේවා මේ උපාදාන කිරීම නිසා ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය තමාගේ සිතට ප්‍රයාත්මක වෙනවා ය නැවත නැවත ධාතු දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුකට තමා පත් වෙනවා මේක මා සබාගත යුතු දෙයක් නෙවෙයි මේක මා විසින් අතහළ යුතුය කියලා ඒ අවබෝධයේ පිළිකර මේ කරුණු අවබෝධ කරගෙන තමාගේ සිත තුළ රූප වශයෙන් ග්‍රහණය කරගෙන ඉන්න එකවත් ටිකක් හරි අඩු කරන්නේ සද්දීන් අල්ලගෙන ඉන්න එක නිකන් බොරලෙන්වත් අල්ලගන්න බලන්න. ඒකන්නේකි. ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇතත් ඒකාන්ත වශයෙන්ම ඒ ප්‍රතිපatti මාලාව අවදා හෝ දවසකදී මේ උපාදාන සම්පූර්ණයෙන්ම ශේකලා ජාතිය ශේකලා සංසාර දුක සදාකාලික වශයෙන්ම නිමකීම හැකි ආවාසනාව ලැබෙනවා ප්‍රතික්ෂේම වේවා කියලා අපි ආශිර්වාදනය කරමින් මේ දේශනාව දැන් නිම කරනවා දෙවියන්ට දෙන්නෙමු ආකාශත්තාජ කියන පාඩේකෙමු ආකාශත්තාජ බුම්මත්තා දේවානාංගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චනන්දක් පන්දු ශාසනං ආකාශත්තාජ බුම්මත්තා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 වීමට වාසනාව ශක්තිය උදා වේවා. අභිවාදන ශීලස්ස නිච්ඡං වද්ධා පචායනෝ චක්කාරෝ ධම්මා වණ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු නිවස්සම අත්පත් වේවා.